පිළිබඳව විවිධ සූත්‍ර දේශනාවන් වල දේශනා කරනවා. ඒ සූත්‍රයන් අතර අංගුත්තර නිකාය පංචක නිපාතය කාමේසු පලාලිත කියන සූත්‍රය ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් ඉවත් වීමෙන් පසුව ලබන තත්වයක් පිළිබඳව තමයි මේ සූත්‍රයේදී විස්තර කරන්නේ සද්ධාය කතං හෝති කුසලේසු ධම්මේසු කුසල ධර්මයන් පිළිබඳව ශ්‍රද්ධාවක් හදාගත්තාම කිරියා කතං හෝති කුසලේසු ධම්මේසු අකුසල කිරීමෙන් වළකින්නට අවශ්‍ය කරන හිරිය හදාගත්තාම කුසලයන් වැඩෙනවා. ඔත්තප්පේන කතං හෝති කුසලේසු ධම්මේසු කුසල ධර්මයන් වඩන්න තියෙන බාධාව වෙච්ච පවට බය නැතිකම ඉවත් කරගත්තාම අකුසල් සිදු නොවි කුසලය වඩන්න පුළුවන් කුසල් පිළිබඳව ඔත්තප්පේ විරියේන කතං හෝති කුසලේසු ධම්මේසු කුසල ධර්මයන් පිළිබඳව වීර්යයෙන් පඤ්ඤාය කතං හෝති කුසලේසු ධම්මේසු කුසල ධර්ම පිළිබඳව ප්‍රඥාවෙන් කටයුතු කළහම මේ ජීවිත තුල අත්ගුත්තෝ දානි ආත්ම ගුප්ත වෙන්න පුළුවන් ආත්ම গুপ্তයි කියලා කියන්නේ තමා විසින් තමා රැකෙනවා කියන එක. අනුන් අන්නේ ඇත්තන් අන්නේ ක්‍රියාමාර්ග තුල අපිව රැකෙනවට වඩා තමා විසින් තමා රැකෙන එක තමයි බොහොම වටිනම කාරණාව බවට පත් වෙන්නේ. මේ ලෝකයේ අතිශය දුර්ලභම කාරණාවක් මේක තමා විසින් තමා රැකෙන්නේ නැහැ. තමා විසින් තමා රැකෙනවා නම් අන්නේ ඇත්තන්ට ඒ තුල බාධාවක් නැහැ, කරදරයක් නැහැ. තමන්ට ඒ තුල සාංශාරිකව දුක්ඛයන් වලට පත්වීමක් නැපත් වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් නැහැ. අපි ආරක්ෂාව ලබන්න, රැකවරණය ලබන්න, රැකෙන්න ගොඩක් දේවල් කරනවා. තුන් වේල කෑම කනවා. ලෙඩට බෙහෙත් බොනවා. සමහර ඇත්තෝ රක්ෂණ ආවරණ යොදා ගන්නව රැකෙන්න. හිසට හිස්වසුම් පළඳිනවා. පයට පාවහන් දානවා. ඒ වගේම මෝටර් සයිකලය කියනකොට හිස්වසුමක් පළඳිනවා. විවිධ වූ එන්නත් වර්ග පුංචි කාලේ ඉඳලා දරුවන්ට එන්නත් කරනවා. බාහිරව නිවස ඇතුලේ දොර අගුල් දාලා විවිධ තාක්ෂණික මෙවලම් යොදනවා මේ හැමදයක්ම කරන්නේ ආරක්ෂාවට රැකෙන්න. නමුත් මේ සියලු රක්ෂණයන් රැකවරණයන් తాවකාලිකයි මේ හැම රැකවරණයක් තුළම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ක්‍රියාත්මකයි. ඇතැම් වෙලාවට හිස්සසුම දාලා මොටරසයිකලේ යද්දී අනතුරක් සිද්ධ වෙනවා කිසිදු ජීවිත හානියක් නැහැ. ඒකම තව වෙලාවකදී ඒ වගේම තව හිස්සසුමක් දාගෙන මොටරසයිකලයක යන අනතුරක් සිද්ධ වෙනවා ජීවිතත් විනාශ වෙන්න පුළුවන්. එකතැනකදී ආරක්ෂාව ලැබිච්ච ඒ කාරණාවම තව තැනකදී Tamanට ජීවිතේ නැති වෙන්න හේතුවක් වෙනවා. තමා විසින් තමා රැකෙනවා රැකෙන්න ඕන දේවල් ක්‍රියාත්මක කරනවා හැබැයි ඒ හැම ක්‍රියාත්මක වීමක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ධර්මතාවයන්ට යටත් මේ සූත්‍රයේදී අත්ත ගුත්තෝ දානි ආත්ම ගුප්ත වෙනවා කියලා දේශනා කරන්නේ සාමාන්‍ය ලෝකේ අපි විසින් සකස ගන්න රැකවරණය ආරක්ෂාව නෙවෙයි ධර්මයේ අත්ත ගුත්තෝදානි කියලා විවරණය කරන්නේ සෝවාන් ඵලය දැන් අපි බැලුවොත් සෝවාන් ඵලය කොහොමද අපිට ආරක්ෂාවක් වෙන්නේ සෝවාන් ඵලය නිවන් ලබන තුරු සසර අපිව රැකෙන්නේ කොහොමද තමා විසින් තමා රැකෙන්න නම් සෝවාන් ඵලය කොයිතරම් ආකාරයකට මේ ජීවිතවලට අපිට බලපෑම් කරන්න පුළුවන්ද? මෙත්ව අහලා තියෙනවා රතන සූත්‍රේ. රතන සූත්‍රේ කියනවා සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා බවಂತಿ. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වා පියදත්ති කිංචි. චතු හපායේ හිච විප්ප මුත්තෝ චචා විඨානානි අබබ්බෝ කාතු ආත්ම গুপ্ত වෙනවා කියන්නේ සෝවාන් වෙනවා කියන එක සෝවාන් වෙනවා කියන්නේ තමා විසින් තමා රැකෙනවා කියන එක තමා විසින් තමා රැකෙන්න මෙන්න මේ ක්ලේශ තුන නැති වෙන්න ඕන සක්කාය දිට්ඨි විචිකිච්ඡි තංච සීලබ්බතං වා පියදත්ති කිංචි සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස ඒ තුන ඉවත් වුනහම ආත්ම গুপ্তයි ආත්ම গুপ্ত වුනහම ඔන්න ලැබෙන ආරක්ෂාව කියවෙනවා චතු හපායේ හිච විප්පමුත්තෝ සතර අපාගත වෙන්නේ තිරිසම් പ്രേත අසුර නරක මේ ධහම ශ්‍රවණය කරන මෙයත්තන්ට ඇතැම් විට හිතෙන්න පුළුවන් අපි പ്രേත ලෝකේ දැකලා නැහැ. ඒ වගේම නරකය දැකලා නැහැ. අසුර ලෝකේ දැකලා නැහැ. ඒ නිසා ඔබ වහන්සේ බණට එහෙම කිව්වට අපිට ඒ පිළිබඳ එච්චර අවධානමක් නැහැ. හැබැයි මේ ඇත්ත මතක තියාගන්නට අපි තිරිසන් අපාය දැකලා තියෙනවා. ඔබට මට රෝගයක් වැළඳුනහම අපිව රකින්න පිරිසක් ඉන්නවා. අපිට බෙහෙත් හේත් ටික ගෙනල්ලා දෙන්න පිරිසක් ඉන්නවා. මූණට හෝ පෙනුමට හෝ බලල යන්න එන පිරිසක් ඉන්නවා. සත්ත්ව ලෝකේ සත්තුන්ට එහෙම නැහැ. ලෙඩක් හැදුනොත් Taman අසරණ වෙනවා. අසරණ වෙනවා විතරක් නෙමේ දුබල වෙනවා. දුබල වුණාම දුබලකම් මත ශක්තිමත් සතෙක්ගේ ආහාරයක් වෙනවා. දැන් තාක්ෂණයේ දියුණුවයි. වනාන්තර ඇතුලේ සිද්ධ වෙන සත්ව ක්‍රියාකාරකම් ඔබට නිවසේ ඉඳලා බලන්න පුළුවන්. ඔබ දැකලා තියෙන කොටියෝ මුව අල්ලනවා. මුවා කොටියගෙන් බේරෙනවා. හැබැයි කකුලේ තුවාල තියෙනවා කවුරුත් නැහැ බෙහෙත් දාන්න. අපිට එහෙම වුණොත් කොච්චරයි ඉන්නවද? අපේ අම්මා කෙනෙකුට දරුවෙක් ලැබුණාම දරුවට කොච්චරනම් රැකවරණයක් තියෙනවද? එතෙයි කියලා හිතෙන, හැදෙයි කියලා හිතෙන මතු ආරක්ෂා වෙනුවෙන් කීයක්නම් එන්නත් ශරීරගත කරනවද? ඒ වගේම මැස්සු මදුරුවන්ගෙන් රැකවරණය දෙන්න. මේ දේවල් වලට මේ කාරණා කියලා කොච්චර ඇක වර්ණයක් දෙනවද? සත් ලෝකේ සත්තුන්ට එහෙම නැහැ. අව්ව වැස්ස පින්න මේ සියල්ල ඔවුන්ට තර්ජනයක්. සමහර වෙලාවට මඩේ ඉපදිලා මඩේම මැරෙන සත්තු. ජලයේ ඉපදිලා ජලයේම මැරෙන සත්තු. මේ වැනි සත්ත්ව කොට්ටාසින්න. අපි වාහනයක යනකොට වාහනේ උදේ පාන්දර නම් යන්නේ වීදුරුවේ වාහනේ ඉස්සරහයි කොච්චරනම් මැසි මදුරුව වදිනවද මැරෙනවද ඇලෙනවද ඝාතනය වෙනවද සත්ත්ව ලෝකෙහිමයි මා සනුභව කරන සතෙක් නම් ඒ සතා මාංශ අනුභව කරන්න තමන්ගේ ආහාරය සකස ගන්න කොයිතරම්නම් ප්‍රාණඝාත කරන්න ඕනද මේ ප්‍රාණඝාතවල අවසානයේ කෙලවර ඉන් පල්ලෙහාට මිස උඩට නෙවෙයි. ඒ කියන්නේ කොයිතරම්නම් මේ සත්තු පාප කර්ම එකතු කරනවද? තිරිසන් අපාය. ඒක හරි භයංකරයි. ආත්මගුප්ත වෙච්ච ඇත්තෝ මේ හතරෙන් එකකටවත්පත් වෙන්නේ නැහැ. චචා බිඨානානි අබබ්බෝ කාතුම් මුල් බුදුදහමේ pāli භාෂාවේ ච කියන්නේ 6යි කියන එක. මුල් බුදුදහමට අනුව ච කියන්නේ 6ක්. චචා බිටහනානි. ආත්මගුප්ත වෙච්ච ඇත්ත තුලින් කරුණු පහක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අන්‍ය ශාස්ත්‍රවරයෙකු කරා යන්නේ නැහැ. සියලුම කරුණු හයක් සිද්ධ වෙන්නේ. පංචානන්තරය පාප කර්ම පහයි අන්‍ය ශාස්ත්‍රවරයෙකු කරා නොයාමයි කියන කරුණු හය මේ ආත්ම গুপ্ত වෙච්ච ඇත්ත තුලින් සිද්ධ වෙන්නේ නැහැ. අන්‍ය ගුරුවරු හොයන්නේ නැහැ. ඇයි? තමා විසින් තමා රැකෙන්න දන්නෝ. නතේ බවං අට්ටමං ආදියන්ති. අටවෙනි භවයක් නැහැ. භව හතයි. ඉතිරි භව හත ඇතුළත ඉතිරි සංයෝජන සියල්ල ෂය කරනවා. ආත්ම ගුප්තයි. බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරනවා පින්නතුනි උන්වහන්සේ පැහැදිලි කරන්නේ මේ කාරණාව තේරුම් ගැනීම පහසුව තකා සාමාන්‍ය උදාහරණයක් එක්ක පුංචි කාලේ පුංචි දරුවෝ අතට අහුවෙන ඕනම දෙයක් කටේ දා ගන්නවා. ඒ තමයි නොදන්න කම නොදොරු කම. අම්මා හරි තාත්තා හරි බාරකරුවෙක් හරි මේ දරුවගේ පිටිපස්සෙන් ඉන්නෝ. හේතුව දරුවා උරුද වෙලා නැහැ. ඒ දරුවා තමා විසින් තමා රැකෙන්න දන්නේ නැහැ. අම්මා තාත්තා පැත්තකින් පස්සෙන් ඉන්නේ අතට අහුවෙන දේවල් මේ දරුවෝ කටේ දා ගන්නවා. කොච්චර ආරක්ෂාවක් දුන්නත් ඇතැම් වෙලාවකදී අමගේ තාත්තගේ ග්‍රහණයෙන් මිදෙන දරුවා පුංචි ඇසිල්ලක් පාවිච්චි කරලා අතට අහුවෙන ඕන දෙයක් කටේ දා ගන්නවා. එතෙන්දී අම්මා දරුවා හඬද්දී දරුවා වැළපෙද්දී සෙම වැగిරෙද්දී කටට ඇඟිල්ල දාලා කට අල්ලලා දරුව වේදනාවෙන් කෑ ගහද්දිත් ඒ කට ඇතුළට දාගත්තේ එළියට දානවා. ඒ ඇයි? අම්මා දරුවන්ට ආදරේ. මේ දරුවෝ අවුරුදු 17ක් 18ක් වගේ පරිණත තැනකට ආවහම තමා විසින් තමා රැකෙන්න දන්නවා. මෙය වස, මෙය විස, මෙය හොඳයි, මෙය නරකයි, මෙය ගත යුතුයි, මෙය නොගත යුතුයි, මෙය බැහැර කළ යුතුයි, මෙය ඉවත් කළ යුතුයි. මේ මිනිස්යාගේ අසුර හොඳයි, මේ මිනිස්යාගේ අසුර නරකයි කියලා ඒ දරුවෝ තේරුම් ගන්නවා. ඒ නිසා අම්මට තාත්තට පිටිපස්සෙන් ඉඳලා මේක කරන්න මේක කරන්න එපා කියලා කියන්න අවශ්‍යතාවයක් නෑ දරුවා තේරුම් ගන්නවා. ඒ වගේම තමයි බෞද්ධයා ආත්ම গুপ্ত වෙන තාක්කල් අතට අහු වෙන දේවල් කටේ දා ගන්නවා. ඕනම දෙයක් ඕනම දේශනාවක් කිව ගමම්ම ග්‍රහණය කර ගන්නවා. බෞද්ධයා මුල් බුදුදහම පරිශීලනය කරන ප්‍රමාණය වර්තමානයේ අඩුයි. අතීතයේ අපේ රටවල් වල හැම නිවසකම වගේ වහන්සේ කියන ගෞරව නාමයෙන් හඳුන්වපු පොත් දෙකක් තිබුණා. එකක් පිරුවානා පොත් වහන්සේ අනික ජාතක පොත් වහන්සේ මේවා කියවුවා. අද දවසේ බොහෝ ඇත්තන් තුල වැඩිපුරම තියෙන්නේ බෝධි පූජා පොතයි නවග්‍රහ ශාන්තියයි විතරයි. ඒකත් කටපාඩමින් නෙවෙයි පොත බලන්. මුල් බුදුදහම අධ්‍යයනය කරන්න කියලා පන්සල්වල ත්‍රිපිටක තියෙනවා. අපේ දායකයත්ව පන්සල් වලට ත්‍රිපිටක පූජා කරනවා. ඔබ ඔබේ නිවස මූලික කරගෙන මේ වස් කාලය තුල විහාරස්ථානය මූලික කරගෙන පන්සලේ හාමුදුරුව සම්බන්ධ කරගෙන සූත්‍ර කීයක් සජ්ජායනා කළාද? සූත්‍ර කීයක් කියවලා තේරුම් ගත්තද? එහෙම ගමේ බෞද්ධයාට ධර්මය තේරුම් කරලා දෙන්න ඔබ මේ වස් කාලේ කොයිතරම්නම් වෙහෙසක් වුණාද ඔබ ගෞරවනීය ස්වාමින් වහන්සේලා එකතු කරගෙන නිවැරදි ධර්මය ඉගෙන කියා ගන්න කොතරම් ක්‍රියාමාර්ග තෝරගත්තද කියලා මොහොතක් හිතන්න ඕනේ. එකට හේතුව තමයි නිවැරදි දහම මුල් බුදු දහම ඔබ මම තේරුම් නොගත්තාම ඕනෑම වංචනිකයෙකුට ඕනෑම බොරුකාරයෙකුට ඕනෑම මේ ජීවිතය තුළ කපටිකම් කරන මිනිසෙකුට ඔබව මාව රවටන්න පුළුවන් හේතුව අපි මුල් බුදු දහම දන්නේ නැහැ මුල් බුදු දහම නිවැරදිව හඳුනා නොගත්තාම ඒ තුල ඇතිවන හානිය අදට වඩා ඊළඟ પરම්පරාවට තමයි බලපාන්නේ. පින්නතුනේ අතීතයේ ගත්තත් එහෙමයි. බුදුහාරෝ දේශනා කරනවා අපේ බෞද්ධ අතට අහු වෙන දේවල් කටේ දාගන්නවා. ඔවුන් ආත්මගුප්ත වෙනකන්, සෝවාන් වෙනකන් මට ඔවුන්ගේ පිටිපස්සෙන් ඉන්න වෙනවා. මට ඔවුන්ගේ පිටිපස්සෙන් ඉන්න වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ තමන් වහන්සේ බෞද්ධයාගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ගුරුවරයා වෙච්ච මහා සංගරුවනේ ගුරුවරයා වෙච්ච ධර්මය තමන් පසුපස්සේ ඉන්නවාය තමන් පසුපස්සේ යනවාය තමන් පසුපස්සේ තියෙන්න ඕනය කියලා තමයි මේ බුදුහාමුදුරුමේදී අවධාරණය කළේ. බුදුහාමුදුරුවෝ අවධාරණය කරපු කරණාව උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සෙත් මහතෙරුන් වහන්සේලා තමන්ගේ කාර්යභාරයක් කොට රැක්කා. දැන් මෙයත්ව මතක් කරන්න පළවෙනි ධර්ම සංගායනාව. සුබද්‍ර භික්ෂුවගේ අබද්‍ර වචනේ. සුබද්‍ර හාමුදුරුව බුද්ධ පරිනිර්වාණයත් එක්ක පැහැදිලි කළේ මහණෙනි නොහඬන්න නොවැළපෙන්න. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුනේ වෙමු. මෙය කැපය මෙය අකපය කියලා මින් පස්සේ අපිට නීති දාන්න කෙනෙක් නැහැ. යමක් කැපද කැමැතිද කරමු අකමැතිද අකපද නොකරිමු. ඔහොම තමයි පෑදිලි කළේ. ඒ වෙලාවේ ඒ මොහොතේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තීරණය කළා සංඝායනාවක් කරන්න ඕන. එකක් මේ භික්ෂුව තව භික්ෂූන් වහන්සේත් එක්ක එකතු වෙලා ධර්මයේ විකෘති කරන්න පුළුවන්. විකෘති වෙච්ච ධහම ප්‍රඥාව මූලික නොවිච්ච ඇතැම් බෞද්ධයෝ පිළිගන්න පුළුවන්. මේ දෙකම නිවැරදි කරන්න තමයි බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3ක් ගියපු තැන පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්නේ. ඊළඟට පින්නතුනි දෙවනි සංගායනාව. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගියපු තැන මේ දෙවනි සංගායනාවක අවශ්‍යතාවයක් ඇති වුණා. එහෙම ඇති වෙන්නේ හේතු කීපයක් නිසා. වජ්ජපුත්තක හාමුදුරුවරු බුදුහාමුදුරුවෝ දේශනා නොකරපු දේශනාවන් අරගෙන තමන්ගේ බඩ වියත රැකගැනීමේ අරමුණ ඇතිව තමන්ට අවශ්‍ය විදියට ධර්මය විග්‍රහ කරන්න පටන් ගත්තා. වෙන්න තුනේ මම භික්ෂුවක්ය මම සිවුරක් දැරුවය කියලා මට රුචි විදියට මගේ කැමැත්ත පරිදි මේ ධර්මය විවරණය කරන්න බෑ. ධර්මයට අර්ථ විවරණ සපයන්න බෑ. මම හොයාගත්ත දෙයක් නම් මහන්සි වෙලා මට ඒකට නිර්වචන දෙන්න පුළුවන්. විද්‍යාඥයෙක් හොයාගත්ත යම් විද්‍යාත්මක ඥානය මත පදනම් කරගත්ත යම් සොයා ගැනීමක් නම් ඔවුන්ට ඒකට නමක් තියන්න පුළුවන්. ඒතර ඒකට නිර්වචන දෙන්න පුළුවන්. සමහර සොයා ගැනීම් වලට නම් තියලා තියෙන්නේ අදාළ විද්‍යාඥයගේ නමින්. නමුත් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම්දම් පුරලා අත්තකිලමතාන යෝග්‍ය කාමසුකල්ලිකාන යෝග්‍ය ප්‍රතික්ෂේප කරලා නිවනට මඟ මැදුම් පිළිවෙතය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා තමන් වහන්සේ විමුක්තිය ලැබලා අනේකාට දේශනා කරපු මේ ධහම පිළිබඳව නිර්වචන ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන බුදුහාමුදුරුවන්ට විතරයි. අපිට හිතෙන හිතෙන වෙලාවට නිර්වචන ඉදිරිපත් කරලා තමන් වහන්සේ හොයාගත්ත දෙයක් හැටියට ඒක සමාජගත කරන්න බෑ. සිවුරක් දැරුවය දාය ප්‍රධාන දායකයෙක් කියලා ඒ පිළිබඳව කාටවත් අයිතියක් නැහැ. ඒක අපි කියන්නේ ශාසන විරෝධී කියලා. මේ ශාසනයේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය කියලා සූරුපටිය කරට දැම්මහම බුද්ධං සරණං ගච්ඡාමි ආදී වශයෙන් කියලා තිසරණ සරණ ගියහම එහෙම කෙනෙකුට බෑ තමන්ට හිතෙන දේවල් තව කෙනෙකුගේ උවමනාවන් දහම කියලා සමාජයට ඉදිරිපත් කරන්න. විශේෂයෙන් මේ සිවුර දරාගෙන කොහෙත්ම බෑ. සිවුර දරාගෙන එහෙම කරන්න බෑ. අවශ්‍යයි නම් වෙන වස්ත්‍රයක් ඇඳලා මේ මේ ශාසනයෙන් පිට ඉඳලා ශාසන විරෝධී දේවල් කළාට ගැටලුවක් නෑ. හේතුව එතකොට බෞද්ධයා දන්නවා ශාසනික ප්‍රතිපදාවන් දන්න භික්ෂුව දන්නවා මේ සැබෑම ශාසන විරෝධියෙක්. නමුත් ශාසනයේ මිත්‍ර ලීලාවෙන් සසුන තුල ඉඳලා ශාසනයට යම් අයහපත් දේවල් එකතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වජ්ජිපුත්තක හාමුදුරුවරු දස අකප වස්තුව කැපයි කැපයි කියලා පිළිගත්තා. යස හාමුදුරුව, රේවත හාමුදුරුව සබකාමී මහරහතන් වහන්සේ එකතු වෙලා මේක ප්‍රතික්ෂේප කළා. සිංගිලෝණ කප්ප, දඟුල කප්ප, ගාමාන්තර කප්ප, ආවාස කප්ප, අනුමැති කප්ප, ආචින්න කප්ප, අදසක නිසීදන කප්ප මේ ආදි වශයෙන් කරුණු 10ක් අකපයි, කැපයි, කැපයි කියලා පිළිගත්තා. එය ප්‍රතික්ෂේප කරන්න තමයි දෙවනි ධර්ම සංගායනාව සිද්ධ කළේ. තුන්වෙනි කාරණාව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 318ක් ගියපු තැන සිද්ධ කරනවා. එහෙම සිද්ධ කරන්නේ භික්ෂුන් වහන්සේ පොහොය විනය කර්මය කරන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා පොහොය විනය කර්මය කරන්න සූදානමක් නැහැ. ඇතම් තැනක 300 18ක්ය එහෙම නැත්නම් 336ක්ය ඒ ආදී වශයෙන් අවස්ථාවත් එක්ක සඳහන් වෙනවා මේ ස්ථානවලදී පැහැදිලි කරන කාරණය තමයි භික්ෂූන් වහන්සේ දුසිල්වත්ව භික්ෂූන් වහන්සේ දුසිල්වත්ව ශාසනය තුල ඉන්න නිසා විනය කර්ම කරන්න බෑ කියලා අශෝක රජතුමා අශෝක රජතුමා මේකට මැදිහත් වෙනවා. බුද්ධ ශාසනය රකින්නවා කියලා යම් රාජ්‍යයක් පොරොන්දු වෙනවා නම් බුද්ධ ශාසනය රැකීම කියලා කියන්නේ බේර විහාර ප්‍රතිසංස්කරණය කිරීම විතරක් නෙවෙයි. සසුනට යම් වෙලාවකදී අවඩක් වෙනවා නම් එදාට මේ සමාජයේ ඉන්න බාරදූර සංඝ පීත්‍රුන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා අදාළ විෂය ශාස්ත්‍රය දරන ඇත්තෝ එකතු වෙලා ඒ ශාසනය රැකගන්න ව්‍යාප්ත කරන්න එවෙනුවෙන් ක්‍රියාමාර්ග තෝරන්න රාජ්‍ය නායකා කාරකාදීන් යොමු වෙන්න ඕනේ ඒ යොමු වීම නිර්මල දර්ශනය රැකීමට කරන ලොකු අනුග්‍රහයක්. එහෙම නොවුනොත් ඒක ලොකු අවාසනාවයක් අවාසනාවන්ත බවක් එතෙන්දී අශෝක රජතුමා තමන්ගේ කාර්යභාරය අකුරටම කළා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ අවවාද අරගෙන භික්ෂුන් වහන්සේලා පෙළට තියලා මේ භික්ෂුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා බුදුදහම විභජ්‍යවාදීද නැද්ද කියලා බුදු දහම විභජ්‍යවාදී නොවේ කියලා කියපු 60000ක් හිටියා. නියම සාසනික පරමාර්ථ හඳුනාගත්තේ නැති සසුන් කෙත පිළිබඳව තැකීමක් නැති නිර්මල දහම පිළිබඳව ශ්‍රද්ධාවක් නැති හුදෙක්ම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පැවිදි වෙච්ච 60000ක් හිටියා. මේ 60000ම රජතුමා මැදිහත් වෙලා ශාසන භාරධාරී භික්ෂූන් වහන්සේගේ අනුශාසනා පරිදි සසුනෙන් බැහැර කළා. සුදු වස්ත්‍ර අන්දල යවුවා. ඒ විතරක් නෙවෙයි. මේ සංඝායනාවේදී මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේ කතාවත් ප්‍රකරණය රචනා කළා. පරවාද මත 500ක් ඛණ්ඩණය කළා. සෝවාද මත 500ක් ඉදිරිපත් කළා. මෙතන පරවාදයි සෝවාදයි කියලා කියන්නේ මොග්ගලී පුත්තිස්ස හිමියන්ගේ අදහස් නෙමෙයි. සෝවාද කියන්නේ දහමට නතු වෙන්න ඕන දහමත් එක්ක බැඳෙන දේවල්. පරවාද කියන්නේ දහමට විරුද්ධ දේවල්. 500ක් මතවාද තිබ්බා. ඒ 500ක් ඛණ්ඩණය කළා. එනිසා පින්නතුනේ අද දවසේ සමහර වෙලාවට මතවාද 10ක් 12ක් විතර තමයි තියෙන්නේ. 500ක් ඛණ්ඩනය කරපු ඉතිහාසයක් තියෙන ශාසන භාරධාරී භික්ෂූන් වහන්සේලා සහිත සසුනක් මේ බුදුදහම. බුද්ධ ශාසනය. ඒක ලොකු ප්‍රමාණයක් නෙවෙයි. දැන් හතරවෙනි සංගායනාව පින්නතුනි වලගම්බා රාජ්‍ය සමයේ ප්‍රාදේශීය රාජ්‍ය කෙනෙක්ගේ අනුග්‍රහය ඇති තමයි මේ සංගායනාව සිද්ධ කළේ. අවුරුදු 12ක් පුරාවට තිබිච්ච නියඟය නිසා මිනිස්සු පීඩාවටපත් වෙලා හිටියේ. භික්ෂුන් වහන්සේ කල්පනා කළා මේ ත්‍රිපිටකය විනාශ වුණොත් නිර්මල දහමට හානි වෙන්න පුළුවන් බෞද්ධයා වැරදි මතවාද ග්‍රහණය කරගන්න පුළුවන් ජීවිත පරිත්‍යාගයෙන් මාතලේ අලු විහාරයට රැස් වෙලා වැලි කොට්ට තියපු බිමක ඒ වැලි කොට්ට වලට බර දීලා පිට දීලා මේ ත්‍රිපිටකය ගාන්තාරෝඪ කළා. එවැනි කැපකිරීම කරලා ආරක්ෂා කරපු දර්ශනයක් තමයි මේ අද දක්වා පවතින්නේ. එවැනි කැපකිරීම සහිත දර්ශනයකට කොයි වෙලාවකත් විවත් හානි වීමට ශාසන භාරධාරී ස්වාමීන් වහන්සේලා ඉඩ නොතැබිය යුතුයි. එය ශාසනය වෙනුවෙන් කරන මහත්ම සේවාව. එහෙම කළේ බෞද්ධ අතටව වෙලේව කටේ දා ගන්නවා. ඒ වගේම දහම නිර්මල බව දහම තුල තියෙන නිර්මල ස්වභාවයට හානි වෙනවා. දැන් පින්නතුනේ මේ ජීවිතේ බැලුවොත් වර්තමාන ලංකාවේ අපේ බෞද්ධයොත් සමහර වෙලාවට අතට අවුවෙන ඒවා කටේ දා ගන්නවා. තවගේ දවසක අපි දැක්කා මල්ලතු මහානායක ස්වාමීන් වහන්සේ හමුවට පැමිණිච්ච ස්වාමින් වහන්සේලා හතර පස් නමක් පැහැදිලි කළා. අපි මෙතෙක් නොදනුවත්ව භාෂාව පදනම් කරගෙන භාෂාවෙන් යුක්තව ධර්ම දේශනාවන් කළා. එය ත්‍රිපිටකයට පටහැනිය අපි తాවකාලිකව වයසට ගිහිල්ලා පහුවෙලා මහාන වෙච්ච අය. ඒ නිසා නායක හමුදුරනේ අපිට සමා වෙන්න මින් මතුවට ත්‍රිපිටකය වරද්දලා අපි ධහම ප්‍රචාරය කරන්නේ නැහැ. එහෙම ප්‍රචාරය කළොතින් ඔබ වහන්සේලාට අයිතියක් තියනවය අපිව මේ සසුනෙන් නෙරපන්න. පහුවෙලා හරි ඔවුන් ඒ කාරණාව පිළිගැනීම පිළිබඳව අපි ප්‍රසාදයටපත් වෙන්න ඕනේ. සත්‍ය හැම වෙලාවකම මතුවෙන්නේ නැහැ. හැබැයි අවශ්‍ය වෙලාවෙදී මතුවෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. ධර්මය දේශනා කරපු ඒ ඇත්තෝ පිළිගන්නවා නම් Taman වැරදි ධර්මයක් කිව්වේ එය වැරදිය අපි හෙට ඉඳලා නිවැරදි වෙනවය කියලා. ඔවුන්ගෙන් බණහපු උන්වහන්සේලාගේ ධර්මය ඉහමුදුනෙන් පිළිගත්ත ඒ ධර්මය තුල නිවන් යන්න උත්සාහ කරපු අතට අහු වෙන දේවල් කටේ දාගත්ත සමහර බෞද්ධයන්ට මොකද වෙන්නේ අන්න ඒ නිසා තමයි අපි මේ ධහම මේ විදියටම අවධාරණය කරන්නේ ඔබේ ශ්‍රද්ධාව හරි වටිනවා හැබැයි මේ ශ්‍රද්ධාව පරිස්සම් කරගන්න ඕනේ මේ ශ්‍රද්ධාව පරිස්සම් කරගත්තේ නැති වුනහම නිවන් මාර්ගය තියෙද්දී නිවන් මාර්ගයේ නොවන මාර්ගයක් අපි නිවන කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක පින්නතුනි අවාසනාවන්ත තත්වයක්. ඒක අපි බැහැර කළ යුතු තත්වයක්. මේ ජීවිතවල අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. භාෂාවක් දැනගත්තා කියලා කාටවත් නිවන් යන්න බෑ. භාෂාවක් කියලා කියන්නේ ධර්මය හෝ වෙන යම් කාරණාවක් sannivedanaya කරන මාධ්‍යයක් විතරයි. මේ ධාම මම sannivedanaya කරන්නේ භාෂාවෙන්. අන්‍ය ශාස්ත්‍රවරයෙක්ගේ ධමයක් ඒ අනුගාමික පිරිස sannivedanaya කරන්නේ භාෂාවෙන්. භාෂාව ආදානග්‍රාහීව ගන්න එපා. තර්කය නියම ඥාන මාර්ගයක් නෙවෙයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒකම ජඩපද නිරුක්ති අත්හරින්න එපා. ප්‍රාදේශීය විවහාර භාවිතා කළාට ගැටලුවක් නැහැ කියලා උනාස අවසර දෙනවා. හේතුව දහම තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් භාෂාවට. හැබැයි භාෂාව දැනගෙන සෝවාන් වෙන්න බෑ. එහෙමනම් මාටින් වික්‍රමසිංහ මහත්මයා මහා ගත්කරු හෙලේ මහත් ගත්කරු කුමාරතුංග මුනිදාස මහත්මයා මේ ඇත්තෝ සෝවාන් සක්කුදාගාමි අනාගාමි ඉහළටම ගිහිල්ලා ඉන්න ඕනේ. එහෙම බෑ. ඒ වගේම තමයි බුදුහාමුදුරුවන්ගේ උපත උන්වහන්සේගේ උප්පත්තිය බුදුහාමුදුරුව පිළිබඳ ඒ කාරණා දැන ගැනීම නිවන් ලැබීම නෙවෙයි මම මේ ධර්ම දේශනා කරනවා ඔබට වැදගත් වෙන්න ඕන මම දේශනා කරන මේ දේශනය විතරයි මගේ ජාතකය හොයලා මම කාගේ කවුද කියලා බලලා ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් හදාගත්තාම ඔබට සෝවාන් වෙන්න පුළුවන් කියලා ඔබ හිතුවොත් ඒක මුලාවක්. හෙට දවසේ යම් කෙනෙක් පහළ වෙලා කිව්වොත් බුදුහාමුදුර ඇෆ්ගනිස්තානයේ කොනේ හිටියේ එතන බුදු පිළිමත් තිබුණා ඒවා විනාශ කළා හැබැයි උන්වහන්සේ මෙතන ඉපදුනේ කියලා අපි එතන හොයන්න ගිහලා ඒක අවබෝධ කරගත්තට වැඩක් නැහැ. ඒ පිළිබඳ පොත්පත් ලිව්වට වැඩක් නැහැ. ඒක කිසිසේත්ම අදාළ කාරණාවක් නෙමෙයි. අපි කියමරටත් කියන්නේ අපි එන්නේ අල උගලන්න නම් වත්තේ හතරමයිම හොයලා වැඩක් නැහැ. වත්ත හතරමයිම නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ අලපලදාව. ඔබ මම නිවන් යන්න ධර්ම මාර්ගය තෝරගද්දී ඔබට මට වැදගත් වෙන්න ඕනේ ධර්ම මාර්ගය මිස ධර්ම මාර්ගය දේශනා කරපු දේශකයාණන් වහන්සේගේ උපත නෙවෙයි. ඒක වැදගත් නෑ. ඒ තුලින් අපි ඉවත් වෙන්න ඕනේ. අපි එකින්වත් යමක් දැනගෙන කරන්න ඕනේ බුදුදහම තුල නිවන් යන්න මාර්ගයක් පෙන්නනවා නිවනට ඇතුළු වෙන්න මාර්ග තුනක් පෙන්නනවා මේ පිළිබඳ මූලික අවබෝධය නැතුව ඊට එහා වෙන මාර්ග තෝරලා අවබෝධය ලබන්න බෑ මේක අපි තේරුම් ගන්න ඕනේ ඒ වගේම තමයි මිත්‍යාවන් තුල ඔබ මම ජීවත් නොවිය යුතුයි ඒක ඊ타මත්ම අවධාරණයෙන් සිහිපත් කරගන්න ඕන. අපි දැක්කා සමහර ආයතන තිබුණ කාලයක් මිත්‍යා වපුරමින් හිටියේ. මිත්‍යා වපුරන ඇත්තන්ට පූර්ණ අනුග්‍රහය දුන්නා. අවසානයේ ආයතන මෙහෙවපු ඒ මැතිනිවරුත් නැති වුණා ආයතනයක් නැති වුණා අවසානයේ මහජනතාවගේ පරිභවයට ලක් වුණා. ඇයි? මිත්‍යාව වැපිරීම මිනිසුන්ට මිත්‍යාව ලබලා දීම මිත්‍යා වපුරන අයට අනුග්‍රහය දැක්වීම මේ තුනම නරකයි. අර ටිව් නට් කියන හමුදුරුව වරක පැහැදිලි කරන්නේ මට තුවක්කුවක් තිබුණොත් 10 12 දෙනෙකුට තියන්න පුළුවන්. හැබැයි මම මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා මම මිත්‍යාව මම කරපින්න ගත්තොත් මට 1000ක් 2000ක් නෙමෙයි ඊට වඩා විනාශ කරන්න පුළුවන්. මිත්‍යාව එච්චර බල සම්පන්නයි. මම අර සඳහන් කරපු ආයතන තුල මිත්‍යාව තිබුණා. විවිධ ඇත්ත කලින් කලට ගෙනල්ලා ලංකාවේ පහළෙන ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකෝ උදේට ගේනෝ හවසට ගේනෝ ප්‍රවෘත්ති විකාශනයෙන් පෙන්නනෝ මේ මිත්‍යාව. අවසානයේ සිද්ධ වෙන්නේ තමන්ට තමන්ගේ ජීවිතයක් නැති වෙලා පසු කාලින ආයතනයක් නැති වෙනවා. එනිසා මේ මාධ්‍ය තුල ඉන්න ඇත්තොත් එවැගේම බාහිරව මේවාට අනුග්‍රහය දක්වන ඇත්තොත් එවෙනුවෙන් කටයුතු කර නැත්තොත් පරිස්සම් වෙන්න ඕන. සද්ධාය කතං හෝති කුසලයේ සුදාපිය. කුසල ධර්ම පිළිබඳව තමයි ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඔබට ශ්‍රද්ධාව තියෙනවා කුසල ධර්ම පිළිබඳව ඔබ ශ්‍රද්ධාව හදා ගන්න ඕනේ. එහෙම නුනොත් ඒක අපිට භයානක විදියට පිහිටනවා. අර එක සෙන් කතාවකදී කියනවා ඒ සෙන් ආරාමේ භාවනාවට සූදානම් වෙද්දී සෙන් ආචාර්යවරු පන්සලේ ඇති කරපු බලලා කෑ ගහන්න පටන් ගත්තා. ඒ වෙලාවේ පන්සලේ හිටපු ලොකු හාමුදුරුව පුංචි හාමුදුරුවන්ට කියනවා ඒ බලලා මේ භාවනාවට බාධාවක් නිසා භාවනාව ඉවර වෙනකම් පන්සලේ කොතනක හරි ගැට ගහන්න කියලා. ඔහොම කාලයක් ගියා. හැමදාම භාවනා කරනකොට බලලා ගැට ගහනවා. ඔහොම තව කාලයක් යනකොට පන්සලේ ලොකු හාමුදුරුව අපවත් වුණා. ඒත් බලලා ගැට ගහන. තව කාලයක් යනකොට ඒ බලලත් මැරුණා. ඊළඟට පන්සලේ අධිපතිත්වයට පැමිණිච්ච හාමුදුරුවරු තව බලලෙක් ගෙනාවා. ඔහොම ඔහොම අධිපතිවරු අපවත් වෙනවා, ගිහි ඇත්තෝ මැරෙනවා, බලල්ලු මැරෙනවා. අවුරුදු 100ක් විතර එක දිගට ගියා. එහෙම ගියාම මේ ආයතනයට එන ඇත්තෝ මේ බලලා ගැට ගැසීම පිළිබඳව මහා දාර්ශනික සංකල්පමවල පොත් ලිව්වා. ඒ පොත් කටපාඩම් කරව මිනිස්සු ආචාර්යවරු වුණා, මහාචාර්යවරු වුණා. ඒත් බලලා ගැට ගන්නවා. කවුරුත් දන්නේ නැහැ ඇයි මේ බලලා ගැට ගහන්නේ කියලා. ඇත්තටම එක දාර්ශනික හෝ ඒ මොහොතේ කරන්න ඕන කෙමක් නෙවෙයි. මේ බලලා ගැට ගහන්නේ භාවනාවට බාධාවක් නිසා. එහෙම නැතු වෙන කාරණාවක් නෙමෙයි. මේක තේරුම් ගන්න ඕනේ. ශ්‍රද්ධාය කතං හෝති. ශ්‍රද්ධාව තියෙන්න ඕන කුසල ධර්ම පිළිබඳ නියම ශ්‍රද්ධාවක්. හිරිය තියෙන්න ඕනේ කුසල ධර්ම පිළිබඳව ලැජ්ජාව ඔත්තප්පය පව් කරන්න බයක් හැදෙන්න ඕනේ ඒ වගේම කුසල් වඩන්න වීරියක් ඕනේ ඒ වීරිය ඇතුළු කොට මේ හැම දෙයක්ම ප්‍රඥාවෙන් නිවන අරමුණු කරලම සිද්ධ කරන්න ඕන.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 මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය දහිර ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිළු දෙවියන්ගේ රැකවරණයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා සාදු සාදු සාදු අද උදැසන ධර්මානුශාසනාව පැවැත්වුවේ කොළොන්නාව පුරාණ විහාරාධිවාසී කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය සිඹලාගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ ඔබටත් බුවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269යි 7140 දුරකථනයෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි